ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි ඔබ කොයි විදිහටද බුදුබණ මතක තබාගෙන ඉන්නේ එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අප මේ විදිහටයි මතක තබාගෙන සිටින්නේ. භාග්‍යතුන් වහන්සේ අපට කියා දුන්නේ මේ සංසාරයේ පටන්ගත්තු මුල් තැන සොයාගන්න බැහැ කියලයි. එමේ ඉපදෙන මැරෙන ස්වභාවය ආරම්භ වෙච්ච තැනක් සොයාගන්න බැහැ කියලයි. ඉතින් මෙතෙක් කලක් මේ සසරේ ඉපදෙමින් මැරෙමින් යන්න සිදු වෙච්ච නිසා කෙනෙක් ඒ ගෙවි ඉපදිච්ච වාර ගණන් වලදී හදිසි අනතුරු වලින් බෙලි කැපුම් කෑමෙන් ගලා ගිය ලේ එකතු කළා නම් මහා සයුරට වැඩි කෙනෙක් ප්‍රියංගෙන් වෙන්වීමේ දුක නිසා අප්‍රියං හා එක්වීමේ දුක නිසා කැමැති දෑ නොලැබීමේ දුක නිසා හැඬු කඳුළු එක් එක්කලා නම් මේ මහා සයුරේ ජලයට වැඩි මෙවැනි ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ අපි මතක තබාගෙන ඉන්නේ කියලා මේ භික්ෂුන් වහන්සේලා දුන්නා බුදුරජාණන් වහන්සේ වදාලා සාදු සාදු පින්වත් මහණෙනි මා විසින් දේශනා කරන ලද ධර්මය ඔබ හොඳින් මතක තබාගෙන සිටිනවා ස්වාමින් වහන්සේලා මතක තබා ගත්තේ සසර පිළිබඳ ඛේද වාචකයයි. සංසාරේ පිළිබඳ දුක්බර කතාවයි බුදුබණ හැටියට මතක තබාගෙන හිටියේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලට අවස්ථාව තිබුණා සසර කලකිරෙන්න. ඉපදෙන මැරෙන ස්වභාවයෙන් මිදෙන්න. කෙලවරක් නැති ජරා මරණ වලින් නිදහස් වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් පින්වතුනි කාලයාගේ ඇවෑමෙන් අපිට මේ අවස්ථාව අහිමි වෙලා ගියා. කොටින්ම සසර ගැන කතා කිරීම පවා විකට කරුණක් වුණා. සිනාවට ලක් වෙන දෙයක් වුණා. ඊතරම්ම ගෞතම බුදුරජුන්ගේ දහම අපේ හදවතට නොපෙනෙන මායිමේ සැඟවී ගියා. අපේ සිතට නොදැනෙන මායිමේ සැඟවී ගියා. නමුත් අපගේ වාසනාවට ඒ අමිල නිමල දහම හුදකලාවේ නමුත් රැඳී තිබුණා. අද අපි මේ බුදුරජුන්ගේ දේශනාවක් ඉගෙන ගන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැමැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී දේශනා කළ මේ දේශනාව අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තුන්වෙනි නිපාතේ ඇතුල් වෙලා තියෙනවා. සිත පිළිබඳ දෙසුම. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ අනාථපිණ්ඩික සිටුතුමාට ඔබ දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳින් සිත පහදවාගෙන සිටිය කෙනෙක්. බුද්ධ කියන වචනේ ඇහෙනකොට ඇඟ කිලිපුලා ගියා. නිදන්න ගියපු වෙලාවේ ඒ කියන්නේ අනයිපිඬු සිටුතුමා රජගහ නුවරට සැමැත් නුවර ඉඳලා කිසියම් කරුණකට ගියා. එයා දක්ෂ ව්‍යාපාරිකයෙක්. රජගහනුවර සිටුතුමාගේ මාලිගයේ රැඳී සිටිද්දි සිටුතුමා කිව්වා මිගා අනේපිටු සිටුතුමාට කිව්වා සුදත්ත ඔබට සුබ පණිවිඩයක් අපි මේ කියන්නේ සොඳුරු සම්දේශයක් අසිරිමත් දෙයක් මේ මිනිස් ලෝට සිදු වෙලා ඒ තමයි ඒ බහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ජීවමානව අන්න වැඩ සිටිනවා. වේළුවනාරාමේ වැඩ සිටිනවා කියලා. දැන් මේ බුද්ධ කියන වචනේ ඇහෙනකොට ඇඟ කිලිපොලා ගියා. සම්පූර්ණයෙන්ම තමන් කරන්න ආපු කරුණු අමතක වුණා. සියලු වැඩ කටයුතු හිතෙන් බැහැර වුණා. මේ කාලේ නම් කියයි සිටුවරයා අනේපිරි සිටුතුමා රැවැට්ටුවාය කියලා. ඒ කියන්නේ බල හිත පිරිහිච්ච යුගයේ මේ එකල හිත නොපිරිහි තිබූ යුගයේ. ඉතින් ඒ අනේපිරි සිටුතුමා ඒ කාලේ නම සුදත්ත සුදත්ත සිටුතුමා නින්දට ගියා. නින්ද යන්නේ මතක් වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද මොන වගේ වෙන්නේ නැද්ද රූපේ මොන වගේ ඇද්ද මට මොන වගේ දහමක් දේශනා කරාවිද? උන්වහන්සේගේ හැඩරුව යාන්තමින් දිස් වෙනවා මේ විහාරේ වැඩ සිටින අසිරිමත් බුදු පිළිම වහන්සේ තුල. මා හිතන්නේ දඹදිව බුද්ධ ගයාව වැඩ සිටින වජිරාසන විහාරයේ බුදු පිළිම වහන්සේ දැක්කට පස්සේ මා දැකපු ලස්සනම පිළිම වහන්සේ. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත සිතා ඉන්නකොට මේ සුදත්ත සිටුතුමා නොදෙනීම බුද්ධානුස්සතියක යෙදුනා. අපි දුටුවා සෝමාවතියේ වැසි බිඳු ඇද හැලෙද්දී මහා සෑය දෙස බලාගෙන බුද්ධානුස්සතිය යෙදුණු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හිටියා. මාධ්‍ය දුටුවේ නැති වුණාට සාමාන්‍ය මිනිසුන් නේ සහභාගී වුණා ඒ දුටුවා. ඊර්ෂියා රහිත සිතින් බලද්දී ඔය පේනවා. ඉතින් සුදන්ත සිටුතුමාට නොදැනීම බුදුගුණ භාවනාවේ යෙදුනහම තමන්ගේ සිතෙන් ආලෝකයක් ඇති වුණා. දැන් කල්පනා කරමින් ඉන්නේ හෙට පහන් වෙන තුරු බුදුරජුන් බැහැ දකින්න යන්නයි. අවදි වී බැලුවා හැම පැත්තෙම එළිය වැටිලා. සිටුතුමා හිතුවා මේ රැය පහන් වෙලා. සැබැවින්ම මේ රැය පහන් වෙලා නෙවෙයි ගණඳුරු රැයේ හිත පහන් වෙලා. සිතේ ආලෝකයෙන් පෙවුන හැම දෙයක්ම හොඳට පැහැදිලිව ඉර පැවුවා වගේ. සිටුතුමා ඉක්මනින්ම පිටත් වුණා. පිටත් වෙද්දී සෝහන ළඟින් යද්දී හිත ගැස්සුණා. ගැස්සිච්ච ගමන් අර හිතේ ආලෝකේ නැති වුණා. නැති වෙච්ච ගමන් කට්ට අඳුරක්. දැන් මං මං දැන් මං කුමක්ද කරන්නේ කියලා හිතනකොට දෙවි කෙනෙක් අහසින් මිහිරි ගාතාවක් කියනවා. බලන ඒ කාලේ දෙවිවරු මිනිස්සුන්ට ලං වෙච්ච තාලේ ඒ ඒ යුගයේ මේකල අමනුස්සය ලං වෙනවා වගේ ඒකල දෙවිවරු ලං වුණා. දෙවිවරු අහසින් කියනවා සතං හත්ති සතං අස්සා සතං අස්සතරී රතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමණි කුණ්ඩලා ඒකස්ස පදවීතිහාරස්ස කලං නාගති සෝලසෙන් මේ කියන ලස්සන කතාව බලන මේ දෙවිවරු ආභරණ වලින් සුසදි සුසැදි ඇතුන් සියයක් ලැබුණත් සියලු සැරසිලි කළ අසුන් අස්වයන් සියයක් ලැබුණත් මනාලෙස සැරසූ අස්ස රථයන්හි වෙළඹුන් යොදා 100ක් ලැබුණත් සූසැට බරණින් සරසන ලද කන්‍යාවන් දහසක් ලැබුණත් ඒ සියලු දේ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ බෑ දකින්න තබන පියවරෙන් සොලොස් කලාවෙන් එකක්වත් වටින්නේ නැහැ කිව්වා. කවුද මේ කිව්ව දෙවි කෙනෙක්? අනේ පිඬුසිරිතුමා එහිමයි බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිටිතුමා තුළ ඇති වූ චිත්ත ප්‍රසාදය සමෙත් නුවර ජීතවණී දෙවුරම් වෙහෙර කරවන්න හේතු වුණා. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වූ චිත්ත ප්‍රසාදය අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රෙක් වෙලා දෙවලු උපදින්න හේතු වුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදය මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හේතු වුණා. එහෙනම් මේ සියල්ලටම හේතු වුණේ එක දෙයක් පැහැදීමයි. ඒ කුමක්ද? සිත. බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන අනේ පිටි සිටුතුමාට මෙහෙම දේශනා කරනවා. පින්වත් ගෘහපතිය සිත රකින්ට බැරි වුණොත් කයින් කෙරෙන දේ රැකෙන්නේ නැහැ. සිත රැකගන්න බැරි වුණොත් වචනෙන් කෙරෙන දේ රැකෙන්නේ නැහැ. සිත රැකගන්න බැරි වුණොත් මනසින් කරන දේ රැකෙන්නේ නැහැ. ගෘහපතිය සිත රැකගන්න බැරුව සිත නොරක්නා කල්හි නොරැකුණු සිතෙන් යුතු නිසා කයින් වැරදි සිද්ධ වෙද්දී ඒකෙන් වළකින්න පුළුවන් කමක් නැහැ. සිත රකගන්න බැරිවීම නිසා වචනෙන් වැරදි සිදුවෙද්දී ඒ වරදින් මුදවා ගන්න පුළුවන් කමක් නැහැ. සිත රැකගන්න බැරි වෙද්දී මනසින් වැරදි සිදු වෙද්දී මනස වරදි මොදවා ගන්න බෑ. සිත රැක ගන්න බැරි වුණාම කායික ක්‍රියාවලින් කෙලිස් වැగిරේ. වාචික ක්‍රියාවලින් කෙලිස් වැగిරේ. මානසික ක්‍රියාවලින් කෙලෙස් වැగిරේ. සිත රැක ගන්න බැරි වුණොත් කායෙන් කරන ක්‍රියාව අපවිත්‍ර වෙයි. සිත රැක ගන්න බැරි වුණොත් වචනයෙන් කරන ක්‍රියාව අපවිත්‍ර වෙයි. සිත රැක ගන්න බැරි වුණොත් මනසින් කරන ක්‍රියාව අපවිත්‍ර වෙයි. පින්වත් ගෘහපතිය මේ විදියට මේ අයුරින් අපවිත්‍ර වූ කායික ක්‍රියා තිබ්බොත් අපවිත්‍ර වූ වචනින් කරන දේ තිබ්බොත් අපවිත්‍ර වූ මානසික ක්‍රියා තිබ්බොත් ඔහුගේ මරණය සුබදායක නැත. ඔහුගේ කල්රිය කිරීම යහපත් නැත. පින්වත්නි එතකොට බලන්න ඇතැම් විට බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ මරණාසන්න මොහොතේ පිම්සිතවිල්ලක් පහළ වෙනකන් ජීවත් වෙලා සිටිද්දී පින් සිටිවිලි අතාරිනවා. මරණාසන්න මොහොතේ පින් සිටිවිල්ලක් බලාපොරොත්තුෙන් ඉන්නවා. මා හිතන්නේ මේ බුදුබණ නොදැනීමයි. බුදුබණ නොදන්නා කෙනා මරණාසන්න මොහොතේ පින් සිටිවිලි බලාපොරොත්තුෙන් සිටිනවා මරණාසන්න මොහොතේ හොඳ සිටිවිල්ලක් මට ආවොත් ඒ නිසා මට සුගති යන්න පුළුවන් කියලා. දැන් බලන්න මේ බුද්ධ දේශනාවේ කියනවා අයහපත් මරණයක්. අසුබ මරණයක්. දුක්ඛිත මරණයක් කෙනෙකුට ලැබෙන්නේ සිත ආරක්ෂා කර නොගෙන ජීවත් වීමෙන් මා හිතන්නේ මිනිසියෙකුට සිත රැක ගැනීමට තරම් අභියෝග වෙන කිසි දෙයකට නැහැ දැන් ශ්‍රද්ධාවක් අපි ඇති කරගන්න හදද්දී ඒ ශ්‍රද්ධාවට කොයිතරම් අභියෝග තියනවාද? මේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ සිතේ. සිතේ ඇති වෙන්නේ. එතකොට මේ සිතේ ඇති වෙන ශ්‍රද්ධාව අපි හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ එක්තරා ගමකට වැඩි වේලෙහි ඒ ගමේ හිටියා මානත්හද්ද කියලා දැඩි අහංකාරී මිනිසෙක්. මේ මිනිසයා කල්පනා කළා උතරම්ම ඔබගේ සාස්තුරුන් වහන්සේ පරසිද්ධාන්නා නෝණින් යුක්ත නම් අනුන්ගේ සිත් දැනගන්නා නෝණින් යුක්ත නම් හොඳයි මාත් යනවා උන්වහන්සේව හම්බ වෙන්න. හැබැයි උන්වහන්සේ කතා නොකරනතා මා කතා කරන්නේ. කියලා මේ මානත්තද්ද කියන දැඩි මාන්නෙන් යුතු පුද්ගලයා කියලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. දැන් මිනිසුන් එනවා බුදුරජාණන් වහන්සේ ගාවට බොහෝ අහිංසක සිත් ඇති අය. ඇවිදින් කතාබස් කරනවා. වන්දනා කරනවා. ධර්මයේ අහන යනවා. මෙයා ළඟ හිටගෙන ඉන්නට අත් දෙක තියන් ඉන්නවා. දැන් කතා කරයි දැන් කතා කරයි කියලා උන්වහන්සේ කතා කරන්නේ නැහැ. ඒ හරියට කොහොමද ශ්‍රද්ධාවෙන් බුදුන් වැන්දොත් තමයි බුදු රැස් වෙන්නේ. ශ්‍රද්ධාව පස්සේ කළා දැන් රැස් වීදේ කියලා බලන් හිටියට රැස් වීදෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැන් කතා කරයි කී කී බලන් හිටියා උන්වහන්සේ කතා කළේ නැහැ. ඊට පස්සේ මෙයාගේ සිතවිල්ලක් හටගත්ත මේ කෙනා බුදු කෙනෙක් නෙවෙයි. මං යනෝ යන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ දැක්ක මේ සිතවිල්ල මේ කෙනාට අහිත පිනිස දුක් පිනිස පවතිනවා. ඊට පස්සේ අන්න ගහලා කියනවා බුදුරජාණන් වහන්සේ අන්න කිව්වා මෙහි ඉන්න. ඔය ඔය විදිහට ඔබ ආපු කාරණේ ඉෂ්ට කරගෙන යන්නේ කියලා ඇහුවා. එතකොට මේ කෙනා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳවැටිලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මානසද්ද කියන නමයි මට තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මාව හඳුනාගත්ත කියලා උන්වහන්සේගේ ශ්‍රීපතුල් සිඹ සිඹ වඳින්න පටන් ගත්තා. එතකොට මේකෙන් අපිට පේනවා උන්වහන්සේගෙන් අපි ලාමක දෙයක් නෙමෙයි අපේක්ෂා කළ යුත්තේ. උන්වහන්සේගෙන් අපේක්ෂා කළ යුත්තේ උතුම් දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ තමයි අපට දේශනා කරන්නේ සිත ගැන. සිත ගැන දේශනා කරන්නේ. මේ මේ දේශනාව බලන්න ඕනම කෙනෙකුට ලෝකේ හරිම වැදගත්. උන්වහන්සේ දේශනා කරනවා ඔබ දන්නවා මේ කොසල් රජුරෝ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ සිතේ හටගන්න තමාට හිතසුව පිණිස පවතින්නේ නැති දේවල් තියනවාද? එසේ රජතුමනි මේ සිතේ හටගන්නවා තමාට හිතසුව පිණිස පවතින්නේ නැති දේවල් තුනක්. ඒ තමයි ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. එහෙමනම් පින්වත්නි අපිට මේ සිත රැකගන්න බැරි වෙනවා කියන්නේ මොකද්ද? සිතේ ලෝභය හටගත්තාම ඒ ලෝභය දුරු කරන්න අපි දන්නේ නැහැ. සිතේ द्वේෂය හටගත්තාම ඒ द्वේෂය දුරු කරන්න දන්නේ නැහැ. සිතේ මෝහය හටගත්තාම මේ මෝහය දුරු කරන්න දන්නේ නැහැ. එතකොට මේ සිතේ ලෝභ, ද්වේෂ, මෝහ හටගත් විට මේ දුරු කරන්න දන්නේ නැත්නම් ඒ සිත ආරක්ෂාවෙන් තොරයි. ඒ සිතට රැකවරණයක් නැහැ. සැකවරණයක් නැති වුණාට පස්සේ ඒ සිතේ ලෝභය ප්‍රහාණය වෙනවද ඇවිස්සෙනවද? ඒ සිතේ ලෝභය ඇවිස්සෙනවා. ඒ සිතේ ද්වේෂය ප්‍රහාණය වෙනවද? ද්වේෂය ඇවිස්සෙනවද? ද්වේෂය ඇවිස්සෙනවා. ඒ සිතේ මුලාව ප්‍රහාණය වෙනවද? මුලාව ඇවිස්සෙනවද? මුලාව ඇවිස්සෙනවා. එතකොට මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ සිත පිරිසිදු කරන දෙයක්ද? සිත කිලුට කරන දෙයක්ද? සිත කිලුටු කරන දෙයක්. මේ සිත ඇවිසිච්ච ගමන් එක්ක ලෝභයෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන් මේ මිනිසයා සිතේ ලෝභය ඇවිසුනාම ලෝභ සහගත සිතින් සතුන් මරනවා. ඔන්න කායික ක්‍රියා අපවිත්‍ර වෙනවා. ලෝභ සහගත සිතින් සොරකම් කරනවා. එතකොට කායික ක්‍රියා අපවිත්‍ර වෙනවා. ලෝභ සහගත සිතින් වැරදි කාම සේවනයේ යෙදෙනවා. කයින් කරන ක්‍රියාව අපවිත්‍ර වෙනවා. ලෝභ සහගත සිතින් නොයෙක් පාපීය කුසල් කයින් කරනවා. එතකොට කායික ක්‍රියාව අපවිත්‍ර වෙනවා. ලෝභ සහගත සිතින් බොරු කියනවා. එතකොට වචනයෙන් කරන ක්‍රියාව අපවිත්‍ර වෙනවා. ලෝභසහගත සිතින් කේලාම් කියනවා. එතකොට වචනෙන් සිදු කරන ක්‍රියාව අපවිත්‍ර වෙනවා. ලෝභසහගත සිතින් පරුස වචන කියනවා. වචනෙන් කරන ක්‍රියාව අපවිත්‍ර වෙනවා. ලෝභසහගත සිතින් හිස් වචන කියනවා. වචනෙන් කරන ක්‍රියාව අපවිත්‍ර වෙනවා. ලෝභසහගත සිතින් අනුස්සතු දේවල් ගැන ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. එතකොට මනසින් කෙරෙන ක්‍රියාව අපවිත්‍ර වෙනවා. ලෝභසහගත සිතෙන් අනුන්ට දේශ කර කර ඉන්නවා. මනසින් කෙරෙන ක්‍රියාව අපවිත්‍ර වෙනවා. ලෝභසහගත සිතින් අනුන්ට අපහාස කර කර ඉන්නවා. මනසින් කෙරෙන ක්‍රියාව අපවිත්‍ර වෙනවා. ලෝභසහගත සිතින් අනුන්ගේ අයහපත කැමති වෙනවා. හිංසාව කැමති වෙනවා. මානසින් කරන ක්‍රියාව අපවිත්‍ර වෙනවා. මේ විදිහට කය කායික ක්‍රියා කෙනෙකුගේ අපවිත්‍ර වුණොත් වචනෙන් කෙරෙන ක්‍රියා කෙනෙකුගේ අපවිත්‍ර වුණොත් මනසින් කරන ක්‍රියා කෙනෙකුගේ අපවිත්‍ර වුණොත් ඒ අපවිත්‍ර කාය කර්ම නිසා අපවිත්‍ර මනෝ කර්ම නිසා අපවිත්‍ර වචී කර්ම නිසා ඔහුගේ සිතේ පවිත්‍රත්වයක් ඇති වේවිද අපවිත්‍රත්වයක් පිහිටයිද ඒ අපවිත්‍රත්වය තුල අපවිත්‍ර වූ කාය වචන සිත මෙහි වූ කෙනා මරණින් මත්තේ ඔනේ කාය වචනේ මනස මෙහි වූ කෙනාගේ මරණය යහපත් වේවිද යහපත් වෙන්නේ එහෙමනම් අපිට පින්වත්නි මේ බුද්ධ දේශනාවලින් එක හෝඩුවාවක් අපි ගන්න ඕනේ මොකන්ද හැමතැනම මේකේ කියන්නේ මරණින් මත්තේ ගැන විස්තරයක්. මරණී එහෙනම් අපි මරණය කියන එක අදහස් කරන්න ඕනේ මෙයා මරුණට පස්සේ කොහේ යයිද කියන කාරණෙත් එක්කයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම ඇති කෙනා තමන්ගේ සංසාර ගමන ගැන යම් යම් කිසි ප්‍රමාණයකටවත් බිය විය යුතුයි. මොකද්ද මේ යම් කිසි ප්‍රමාණයකට කියලා කිව්වේ? තමන්ගේ සසර ගමනේ මේ අපවිත්‍ර වූ කාය කර්මයේ තමන් පැවැත්වුවොත් අපවිත්‍ර වූ වචී කර්ම වචනෙන් කෙරෙන දේ තමන් පැවැත්වුවොත් අපවිත්‍ර වූ මනෝ කර්ම තමන් පැවැත්වුවොත් මේ පවත්වන්නේ සිත කිලුට වීමෙන් කියන කාරණේ තේරුම් ගන්න ඕනේ මේ සිත කිලුට වෙලා තම තමන් කයෙන් වචනින් මනසින් යමක් කරගත්තොත් අනේ මේ හේතුවෙන් මගේ මරණය යහපත් මරණයක් වෙන්නේ නැහැ. මට යහපත් මරණයක් නෙවෙයි මේ තියෙන්නේ. මගේ සිත අපවිත්‍රයි නෙවෙද? මාගේ කය වචනේ මනසේ අපවිත්‍රයි නෙවෙද කියලා තමම්ම තමන්ව හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනාගත්තට පස්සේ Tamanට බේරෙන්න පුළුවන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපවිත්‍ර වූ සිත ඇති කෙනා අපවිත්‍ර වූ සිත ඇති කෙනා වැරදි ලෙස හෙවිල්ලු වහලක් ඇති ගේ වගේ කියනවා අපවිත්‍ර වූ සිත ඇති කෙනා වැරදි ලෙස සෙවිලි කළ වහලක් ඇති ගේ වගේ කියනවා. උන්වහන්සේ හැමතිස්සෙම මේ භව ගමනේ පැටලිච්ච සත්වයාට පාවිච්චි කරපු නමක් තමයි ගේ. gedara කියන එක. දැන් බලන්න උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ දේශනා කළේ කුමක්ද? අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනක් නොයි භාවයන් ආත්ම භාවයන්නේ ඉපද ඉපද මාමේ හොය හොයා යන්නේ මේ ජීවිතේ නැමැති ගෘහය නිවස හදන්නා කවුදයි කියා. දැන් අපිට මතක්ුනේ නෑ නේක. අපි මහ පොළවෙත් ගෙවල් හදමින් කල්පනා කළා මිසක් අපිට මේ ජීවිතේ නැමැති මේ නිවස මේ ගෘහය හදන්නේ කවුදයි කියා සෙවිය යුතුයි කියන සිතවිල්ල අපිට ආවේ නෑ. බලන පුරණ ලද පාරමී ගුණයෙන් යුතු මහා බෝසතාණන් වහන්සේගේ సంతානේ සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් සිටිවිලි පහළ වෙනවා. එතකොට උන්වහන්සේ මොකද්ද දේශනා කළේ මේ ගෘහය හදන කෙනා කවුද සොයන්න උනා. දැන් මේ වෙලාවේ අපේ ගේ මොන ගේද? මිනිස්සු ගෘහයක්. දැන් අපි එක එක්කෙනාට තියෙන්නේ මිනිස් නිවසක්. දැන් අපිට පේනති සමහරුන්ගේ නිවස අලියෙකුගේ නිවසක්. සමහරුන්ගේ නිවස හාරිකෙකුගේ නිවසක්. සමහරුන්ගේ නිවස ගෝනුස්සෙකුගේ නිවසක්. සමහරුන්ගේ නිවස ගැරඬියෙකුගේ නිවසක්, ණයෙකුගේ නිවසක්. සමහරුන්ගේ නිවස පූසෙකුගේ නිවසක්, බල්ලෙකුගේ නිවසක්. තම තමන්ට පදිංචි වෙන්න තැනක් ලැබිලා. තම තමන්ට පදිංචි වෙන්න ගෙයක් ලැබිලා. සමහරුන්ගේ නිවස දිව්‍ය නිවසයි. තම තමන්ට පදිංචි වෙන්න දෙවි කෙනෙකුගේ ගයක් ලැබිලා. දැන් අපිට ලැබුණේ කාගේ ගෙවල්ද? මිනිසෙකුගේ ගේ. දැන් අපේ ගේ තෙමෙනවා නම් ඒක අපිට හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට මහා කරුණාවෙන් මේ දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරනවා ගයක් තියෙනවා. මේකේ වැරදි විදියට හෙවිල්ලලා තියෙනවා. වැරදි විදියට හෙවිල්ලා තියෙනවා කියන්නේ හරි විදියට හෙවිල්ලලා නැහැ. සෙවිලි කොට තිබෙන්නේ වැරදි ආයුරින්. වැරදි ආයුරින් සෙවිලි කළාම වැස්ස වසිද්දී මොකද වෙන්නේ? ගේ තෙමෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගෘහපතිය මේ ජීවිතේ නිවසක් වගේ මොකක් වගේද? නිවසක් වගේ බලන්න ගෘහපතිය නිවස හරියට සෙවිලි නොකළොත් වැරදි විදියට සෙවිලි කළොත් මේ නිවසේ මුදුන් වහලවත් ආරක්ෂා වෙන්නේ නැහැ. මේ නිවසේ පරාල ආරක්ෂා වෙන්නේ නැහැ. මේ නිවසේ බිත්ති ආරක්ෂා වෙන්නේ නැහැ. මේ බැස්ස වසිද්දී මේ නිවසේ මුදුන් කූටය මුදුන් වහල තෙමෙන්න පටන් ගන්නවා. වැස්ස වසිද්දී මේ නිවසේ පරාල තෙමෙන්න පටන් ගන්නවා. වැස්ස වසිද්දී මේ නිවසේ බිත්ති තෙමෙන්න පටන් ගන්නවා. දි รา පත් වෙනවා. ගරා වැටෙනවා. කියන බුදුරජාන් වහන්සේ පින්වත් ගෘහපතිය මේ ජීවිතේ ඒ වගේ සිත රැකගත්තේ නැහැ කියන්නේ මේ ජීවිතය මනවින් සෙවිලි කරගෙන නැහැ. මේ ජීවිතේ මනවින් සෙවිලි කරගෙන නැහැ. සිත රැකගත්තේ නැහැ කියලා කියන්නේ මේ ජීවිතය මනවින් සෙවිලි කරගෙන නැහැ. එතකොට මේ සිත රැක ගන්නවා කියලා කියන දේ අපට තියෙන අසීරු අසීරු දෙයක්. මොකද අපට පේනවා මේ පුංචි දෙයකුණුත් අපි මේ සිත තමයි පළමුවෙන්ම කලබල කරගන්නේ. පොඩි දෙයකින් සිත තමයි අපි අවුල් කරගන්නේ. අපි සිත තමයි හදිසි කරගන්නේ. සිත කලබල කරගෙන සිත සිත කලබල වෙන ස්වභාවයෙන් අපි පැවැත්වුවොත් සිත අවුල් කරගන්නා ස්වභාවය අපි පැවැත්වුවොත් සිත හදිසි කරගන්න ස්වභාවය පැවැත්වුවොත් සංසුන්ව සිටින්න තියෙන අවස්ථාව අපිට අහිමි වෙනවා. සංසුන්ව සිටින අවස්ථාව අහිමි වෙච්ච ගමන් එක්කෝ ඒ සිතට ලෝභය රිංගනවා. එහෙම නැත්නම් ඒ සිතට ද්වේෂය රිංගනවා. එහෙම නැත්නම් ඒ සිතට බය මෝහය රිංගනවා. රිංගපු ගමන් මොකද වෙන්නේ? අර මේ සිත සංසුන් වෙලා රැස් කරගන්න තියෙන කුසල් කුසල් පක්ෂය අහිමි වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ලෝභ සහගත ලෙස කයින් ක්‍රියා කරන්න ගත්තොත් කය අපවිත්‍ර වෙනවා. ලෝභ සහගත ලෙස වචනෙන් ක්‍රියා කරන්න ගත්තොත් වචනේ අපවිත්‍ර වෙනවා. ලෝභ සහගත ලෙස මානසින් ක්‍රියා කරන්න ගත්තොත් මනස අපවිත්‍ර වෙනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ඛේද වාචකය. එතකොට මේ ජීවිතයේ ඛේද වාචකය කුමක්ද? අපිරිසිදු සිතක් පැවැත්වීම ආරක්ෂා කර නොගත් සිතක් පැවැත්වීම තේරුම් නොගත් සිතක් පැවැත්වීම තමයි ජීවිතයේ ඛේද වාචකය සාමාන්‍ය මිනිස්සයා ඉපදිනවා ඒක සාමාන්‍ය දෙයක් ඉපදෙන්නේ මිනිස්සයා ලෙඩ වෙනවා ඒකත් සාමාන්‍ය දෙයක් ලෙඩ වෙන මිනිසා මැරෙනවා ඒකත් සාමාන්‍ය දෙයක්. මොකද ඉපදුන කෙනා ජරා මරණ වලින් පෙළෙමින් ඉන්නේ. එතකොට ඉපදිච්ච කෙනාට මේක මොන දෙන්න සිද්ධ වෙන පොදු දෙයක්. හැබැයි මැරෙන කෙනා යහපත් මරණයක් ලබා ගන්න නැත්නම් මැරෙන කෙනා සුන්දර මරණයක් ලබා ගන්න නැත්නම් ඒක ඔහුගේ ජීවිතයේ මහා ඛේදවාසකයක් නොවේද? මහා ඛේද වාචකයක්. ඒ ඛේද වාචකයේ හදාගන්නේ තමා විසින්මයි. පිටස්තර කෙනෙක් නොවේ. තමා විසින්මයි තමන්ගේ ඉරණම දුක්ඛිත තත්වයට පත් කරගන්නේ. බාහිර කෙනෙක් නොවේ. ඉතින් මේ තමාගේ ඉරණම දුක්ඛිත වෙන්නේ මක් නිසාද? තමන්ගේ සිත ආරක්ෂා කරගන්නට බැරි වීම නිසා. එක්තරා අවස්ථාවක එක්තරා අවස්ථාවක සීවලි මහරහතන් වහන්සේගේ ජන්මය සිදු වූ මොහොතේ ඔබ දන්නවා සංසාරගත කර්ම විපාකයක් නිසා සීවලි මහරහතන් වහන්සේ උපදින්න ප්‍රමාද වුණා. සීවලි මහරහතන් වහන්සේගේ අම්මා සුප්පියා උපාසිකාව තාත්තා සුප්පිය උපාසක දෙන්නම සෝවාන් වෙලා හිටියි. මාර්ගඵල ලාභී. එතකොට මේ දරුවා මව කුසේ ඉපදුනා. දරුවා මව කුසේ වැඩුණා. මාස 10ක් ගියා. බිහි වෙන්නේ අවුරුද්දක් ගියා, දෙකක් ගියා, තුනක්, හතරක්, පහක් ගියා බිහි වෙන්නේ වර්තමානයේ මේ වගේ මව කුසක හිර වෙලා හිටියනම් මොනතරම් අපහාස කරයිද මේ මගපල්ලාබින් කියනවා මේ මේ මොන බොරුද මොනතරම් අපහාස කරයිද? මොකද හේතුව වර්තමාන මිනිස්යාට තියෙනවා බොහෝ මොකද්ද ඡේද වාචකයක්. මොකද්ද? අපහාස කිරීමේ ආසාව. ඒ නිසා මිනිස්යාට ඇත්ත දකින්න හරි අමාරුයි. ඉතින් අපිට මේ සීවලි මහරහතන් වහන්සේගේ ජීවිත කතාව බලද්දී සසරගත මේ පුංචි දේවල් විපාක දෙන්නේ. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මව කුසේ. බලන්න මේ මාර්ගඵලලාභී ජීවිතවල තියෙන වාසනාව හිත කිලුටු වෙන්නේ. හිත කිලුටු වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් සෝමාවතී වඳින්න ගියා වැස්ස ඇතමුන්ගේ හිත කිලුටු වෙනවා. එසැනකින් මේ වතුර බින්දුවකට පුළුවන් හිත කිලුටු කරන්න. දූවිලි පොදකට පුළුවන් හිත කිලුටු කරන්නයි. අවුරස්නේට පුළුවන් හිත කිලිටු කරන්න. මොකද මේ හේතුව? දහම නොදැකීමමයි. ධර්මයෙන් අහිමි වීමමයි. එතකොට ධර්මයෙන් අහිමි වෙච්ච ජීවිතයක සිත වෙනස් කරන්න වැහි බිඳුවකට පුළුවන්. ධර්මයේ නොදන්නා සිත වෙනස් කරන්න මේ රස්නෙට පුළුවන්. ධර්මයේ නොදන්නා සිත වෙනස් කරන්න දූවිලි වලටත් පුළුවන්. ධර්මයේ නොදන්නා හිත වෙනස් කරන්න මේ පිපාසිතත් පුළුවන්. බඩගින්නටත් පුළුවන්. බලන්න මේ ධර්මයේ දන්නා සිත වෙනස් කිරීම කොයිතරම් අසීරුද කියලා. අවුරුද්දක් ගත වුණා. අවුරුදු දෙකක් තුනක් හතරක් ගත වුණා. දරුවා බිහි වෙන්නේ එතකොට බලන්න මාස 10 සම්පූර්ණ වෙච්ච වෙලාවේ ඉඳලා මේ සුප්පියා මාතාව දරු ප්‍රසූති අපේක්ෂාවෙන් ඉන්නවා. දවස් කීයක්ද? අවුරුදු කීයක්ද? අවුරුදු 7යි මාස 7යි සතියක් කොහොමද මේ අම්මා මේ වේදනාව සමනය කරගන්නේ මේක තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ සසර දුකයි කියලා මෙයින් මිදෙන්නයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බලන්න සිහිනුවනේ සුන්දරත්වය අද වර්තමාන මිනිසයාට මේ අහිමි වැහි පොදක් වැටිච්ච ගමන් තමන් අමතක කරන්නේ සිතේ තියෙන කුසලයමයි. රස්නිය ආපු ගමන් අමතක කරන්නේ සිතේ ඇති කුසලයමයි. පිපාස බඩගින්න ආපු ගමන් අමතක කරන්නේ සිතේ තියෙන කුසලයමයි. මේ තමයි දහම නොදැකීමේ අවාසනාව. බලන්න දහම දැකීමේ වාසනාව අතරම් ඊතරම බැරෙනුම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ගැන සීකලා මිසක් අනේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධානුභාවයෙන් ඇයි මාව විදවිල්ලෙන් බේරගන්න ඇත්තේ? මෙහෙම අඳෝනා නැගිල්ල අඳෝනා නැගිල්ලක් නැහැ. මේ මිනිසුන්ගේ සිත වහා පෙරලෙන සුළු වහා විපතේ වැටෙන සුළුයි වර්තමාන මිනිසාගේ සිත. ඉතින් මේ නිසා බුදුරජාණන් අන්තිමේදී මේ සුප්පියා උපාසක ගියා. මේ සෝතාපන්න ශ්‍රාවකෙක් බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කියනවා භාග්‍යතුන් වහන්සේ මාගේ බිරිඳ දරුවෙක් ප්‍රසූත කිරීමේ අපේක්ෂාවෙන් ඉන්නවා දරුවා බිහි වෙන්නේ දැන් මාස අවුරුදු 7කුත් මාස 7කුත් දවස් 7ක් සම්පූර්ණයි අප්‍රමාණ වේදනාවකින් ඉන්නවා හැබැයි ස්වාමිනී මාගේ බිරිඳ වේදනාව ඉවසන්නේ දරු ගැබ අතින් පිරිමදිනවා අනේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා බුදුරජාණන් වහන්සේ තමයි මේ සසර දුක ගැන පෙන්වුවේ ඒකාන්තයෙන් මේ සසර දුකක්මයි සසරින් එතර වීම සැපක්මයි කිය කියා කඳුළු වගුරුවමින් සීයේ පිටවා ගන්නවා කියනවා බලන්න වෙනස වත්මන් මිනිසාගේ එදා සිටි මිනිසාගේ වෙනස බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා හිට දවසේ භාග්‍යතුන් වහන්සේ මේ කියවන් පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත සුප්පියා උපාසිකාව පින්වත් දර්වියෙකු වදාවා සුප්පියා උපාසිකාව සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශය කරන වෙලාව වෙනකොට අර කෙනාගේ කර්ම විපාකේ ගෙවිලා අවසానයි. එතකොට බලන්න කර්මයේ ස්වභාවය මොකක්ද? විපාක විඳලා තමයි අවසන් කරන්නේ. එතකොට කර්මය ගෙවිලා අවසానයි. සියලු ලාභීන්ගෙන් අග්‍ර සියවලි මහරහතන් වහන්සේගේ උපතේ. ඉතින් මේ වෙලාවේ මේ සුප්‍යා උපාසිකාව ගෙදර යනකොට ලස්සන සිඟිත්තෙක් ඉපදිලා මේ සිගිත්තා ඇවිදිනවා. කතාබස් කරනවා. අම්මා සත් සන්තෝෂෙන් ඉන්නවා. කිසි අසනීපයක් නැහැ. ආපහු දුවගෙන ගිහිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සතියක් පුරාවට මට දන් දෙන්න අවසර දෙන්න. මහා සංඝරත්නයේ භාග්‍යතුන් වහන්සේ සමග වඩම්මල මං දානෙ දෙන්න මං කැමතියි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ ඇමතුවා මොග්ගල්ලාන මේ දිනවල දාණය කවුරුන්ටද බාරව තිබෙන්නේ ස්වාමිනී එක්තරා උපාසක කෙනෙකුට බාරව තින්නේ එහෙනම් ඒ උපාසකට ගිහින් කියන්න සුප්පියා උපාසිකාව සත් අවුරුද්දක් සත් මාසයක් සත් දවසක් දරු ගැබ හිර වෙලා හිටියා දැන් පින්වත් දරුවෙක් බිහි කළා සතුටෙන් දන් දෙන්න ලෑස්ති භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාට ඔබේ දාණය බාර දෙන්න. ඉතින් මේ කියලා කියන්න කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ උපාසකගේ නිවසට ගියා. ගිහින් කිව්වා පින්වත් උපාසක මෙන්න මේ ඔබේ දානේ අසවල් කෙනාට බාර දෙන්න. එතකොට මේ උපාසික උපාසික කෑ ගැහිවි කලබල වුණේ නෑ. කෑ ගැහිවි කලබල වුණේ නෑ. මගේ දානේ මං කොහොමද තව කෙනෙකුට දෙන්නේ කියලා එහෙම ගෝසාකලේ නෑ. මොකද හේතුව? ඒ උපාසකටත් යම්කිසි දෙයක් ජීවිතය ගැන තේරෙනවා. එතකොට ඒක ස්වාමීනි හරි වැඩේනේ මම දානෙට ගොඩාක් බඩමුට්ටු ගිනල්ලා මේ සූදානමින් ඉන්නේ. ඉතින් ස්වාමීනි ඔබ වහන්සේ මේ බඩමුට්ටු ටික ආරක්ෂා කරලා දෙනවා නම් මගේ හිතේ ශ්‍රද්ධාව ආරක්ෂා කරලා දෙනවා නම් මට ප්‍රශ්නයක් නෑ කිව්වා. බලන්න මේ නුවණැති අය කල්පනා කරන විදිය. එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේ කියන උපාසක බඩමුට්ටු නම් මම ආරක්ෂා කරලා දෙන්නම්. හැබැයි ඔබේ හිතේ ශ්‍රද්ධාව නම් මට ආරක්ෂා කරලා දෙන්න බෑ. ඒක ආරක්ෂා කරගත යුත්තේ ඔබයි. ඊට පස්සේ ඒ උපාසක කියන හොඳයි ස්වාමීනි මම මාගේ සිතේ ශ්‍රද්ධාව ආරක්ෂා කරගන්නන් සුප්පියා උපාසිකතුමා දානේ දේවා. ඔන්න සුප්පියා උපාසිකාව දානේ දුන්නා. දැන් බලන්න එහෙනම් පින්වතුනි අපි හොඳට මතක තියාගන්න ඕනේ මොකද්ද? අප සිත තුළ හටගත්තා නම් යම් ශ්‍රද්ධාවක් ඒ ශ්‍රද්ධාව රැකගත යුත්තේ තමාමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් චිත්ත ප්‍රසාදයක් හටගත්තා නම් ඒ චිත්ත ප්‍රසාදය රැකගත යුත්තේ තමාමයි මේ චිත්ත ප්‍රසාදයේ තුල තමයි අපට හැමදේම අත්පත් කරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දිහා බලද්දී අපට පේනවා අපේ ජීවිතවල මේ සිත රැකගන්න තියෙන ප්‍රධානම බාධාවක් තමයි අප පුරුදු නොකල එකම එක දෙයක් ඉවසීම බොහෝ දේවල් වලදී මේ ඉවසීම කියන එක අපට නැතිවීමෙන් මේ අපේ හිත රැකගන්න තියෙන අවස්ථාව නැතු වෙන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ ඉවසීම මෙන්න මෙහෙම දේශනා කරන්නේ කමෝ හෝති ඉවසන කෙනෙක් මොනවද සීතං සීතල ඉවසනවා උන්නම් උණුසුම ඉවසනවා ඊළඟට සීතල උණුසුම අවුව, වැස්ස, පිපාසී, බඩගින්න, jigaccha පිපාසා මේවා ඉවසනවා කියනවා. ඉවසන්න සිද්ධ වෙන අවස්ථා එනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුරුත්තානං දුරුගතානං වචනපතානං කමෝ හෝති නොමිහිරි ලෙස වැරදි ලෙස නපුරු ලෙස ලව පවසන වචන ඉවසනවා බලන්න මේ විදිහට ඉවසන කෙනෙක් වෙන්න ඕනේ. එක දවසක් මට එක පින්වත් අම්මා කෙනෙක් කියන අනේ ස්වාමීනි අපිට හරියට නිඳා කරනවා සෝමාවතී පින්කමට ගියා කියලා මිනිස්සු හරියට අපහාස කරනවා. මං කිව්වා අපහාස කරනවා නම් එයාට කරන්න දෙන්නේ ඔබට තියෙන්නේ පුංචි දෙයක්. මොකද්ද? අහගෙන ඉන්නයි. ඔබ අහගෙන ඉඳලා එයාගෙන් අහන්න දැන් බනිනවා බනිනවා කියලා ඒකේ ඉවරයක් වෙනවනේ. පැයක් හරි මේක කියෝලා ඉවර වෙනවා. ඊට පස්සේ මම කිව්වා ඉවර වෙන්න අරින්න. බැනලා බැලලා ඉවර ඔබ අහගෙන ඉන්න. අනේ ඇයි මට මෙහෙම කියන්නේ කියලා එතන මම ඉස්සරහට ගන්න එපා. අහගෙන ඉන්න කිව්වා. අහගෙන ඉඳලා මේ බැනලා ඉවර වුණාට පස්සේ අහන්න දැන් සතුටුද? සතුටුයි කියන්නේ එහෙනම් ඔබේ සතුට පිණිස මා සවන් දුන්නා. ඔබට මේ සතුට බොහෝ කල් පවතිවා කියලා කියන්න. මේ වගේ අර නුවණ හසුරවන්න වර්තමාන මිනිසයාට තේරෙන්නේ සුළු දේනුත් ඉවසනා වෙනුවට වෙන්නේ මොකද්ද? කම්පා වීමයි. වැස්සත් කම්පා වෙනවා පිපාසිරත් කම්පා වෙනවා අපි දැක්ක බොහෝ විට සුළු දේනුත් කම්පා වෙනවා කම්පා වෙච්ච ගමන් ප්‍රමාදී පුද්ගලයාගේ නේදෑය පෙරට පයින්නවා කවුද මාර්යා බුදුරජාණන් වහන්සේ මාර්යාට දීපු වචනේ මොකද්ද පමත් බන්දු ප්‍රමාදී පුද්ගලයාගේ නේදෑය ප්‍රමාද කරන්න මොකේදද කුසල් වඩන්න පින කිරීමට තියෙන මාර්ගේ වහනවා එතකොට ප්‍රමාදී පුද්ගලයාගේ නෑදෑයා පෙරට පැන ඔහුගේ සිතට අකුසල් දානවා. දාපු ගමන් මොකද වෙන්නේ? ඔහු අර අකුසලයට යට වෙනවා. අකුසලයට යට වෙච්ච ගමන් ආයමත් සිත රකින්න තියෙන අවස්ථාව ඔහුට නැති යනවා. ගේ වැරදි විදියට හෙවිල්ලුවා වෙනවා. ගේ වැරදි විදියට හෙවිල්ලුවාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ලෝභ සාගත සිත් එක්ක වෙනවා. එහෙම නැත්නම් ද්වේෂේනවා. එහෙම නැත්නම් මෝහේ එනවා. නොඒක ආකාරයට මේ ලෝභ දේශ මොහේ මිනිස් තුල ඇති කරන්න මේ ප්‍රමාදී පුද්ගලයාගේ නෑදෑයටත් පුළුවන් ඒ පිරිසටත් පුළුවන්. මිනිසෙන්ට වැහෙනවා, වැහිලා කියවනවා. අපහාස කරනවා. එක්තරා අවස්ථාවක සඳහන් වෙනවා කකුසඳ කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සු කීප දෙනෙකුට මිනිසුන්ට වැහුණා. මේ ප්‍රමාදී පුද්ගලයාගේ නෑදෑයගේ පිරිස. වැහිලා දැන් භික්ෂුන් වහන්සේලාට නිර්පරාධය අපහාස කරනවා. පිනට යන අයට අපහාස කරනවා. එතකොට කකුසන්ද බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මිනිසුන්ට මාරය වෙහිලා මේ තියෙන්නේ කලබල වෙන්න එපා මෙත්සිත වඩන්න කිව්වා. එතකොට මොකක්ද මේ වෙලාවට කරන්න තියෙන්නේ? මෙත්සිත වැඩිල්ලයි. මෙත්සිත වඩන්න කිව්වා. එතකොට මේ මෙත්සිත වැඩිම තුල ඔහුගේ කාරණේ ඉෂ්ට වුණේ නැහැ. ඉතින් මේ වගේ අර වර්තමාන මිනිසයා මේ නොදැන සිටීම එක්ක සිහි නොකර සිටීම නිසා ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් ඔහුට ඔහුගේ සිතේ ಗುಣධර්ම රකගන්න ඕනේ කියන අදහස නැති වුණොත් මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය තමන්ගෙන් ගිලිහි යනවා. දුර්ලභ ශන සම්පත්තිය Tamanගෙන් ගිලිහි ගියොත් ඒක Tamanට සිද්ධ වෙන විශාල පාඩුවක්. මේ සිත රැකගන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. දැන් අපි ගම්මු එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදින් දෙවි කෙනෙක් කිව්වා පින්වත් භික්ෂුව බුදුරජාණන් වහන්සේ නිකෙලිස්මයි කිව්වා එතකොට ඒ භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නා පින්වත් දෙවිය ඔබ කිව්වා නැතත් බුදුරජාණන් වහන්සේ නිකලෙස්මයි කිව්වා. ඒ වගේ දැන් සමහරු සෝමාවතියට ගැන අහලා ආසාවෙන් ගියා බුදුරැස් දකින්න කියලා. එතකොට සමහරුන්ට මේ හිමිදිරි උදෑසන ලක්ෂ සංඛ්‍යාත පිරිස බුදුරැස් දැක්කා. හැබැයි සමහරුන් දැක්කේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ධාතු චෛත්‍ය මේ මොහොතේ රැස් වේදුණත් නැතත් උන්වහන්සේ අරහත්මයි සම්මා සම්බුද්ධමයි ආදී ගුණ සීකරමින් හිත රැක ගන්න ඕනේ. මේ හිත රැක ගැනීමේ කුසලතාවයේ Tamanට තිබෙ යුත්තේ. ඊට පහවදා දවස පුරාම සෝමාවතියෙන් රැස් වී දුනා වරින් වර. එතකොට බලන්න අර අපිට තියෙන්න ඕනේ කුමක්ද මේ සිත තමන්ගේ සිත රැකගන්න තමන්ට තියෙන හැකියාව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සිත රැකගන්න බැරි වුණොත් මොකක් වගේද? වැරදි ලෙස සෙවිල්ලන ලද ගයක් වගේ කියනවා. දැන් අපි තම තමන් ගැන කල්පනා කරමු මට තිබෙන්නේ වැරදි ලෙස සෙවිල්ලු ගයක් වගේ ජීවිතයක්ද? එහෙම තියෙනවා මේ මාගේ කායික ක්‍රියා අපවිත්‍ර වෙන්න මේක හේතුවක්. මාගේ වචනෙන් කතා කරන දේ අපවිත්‍ර වෙන්න මෙය හේතුවක්. මා මනසින් සිතන දේ අපවිත්‍ර වෙන්න මේ හේතුවක්. මා මේ නොකල යුතුයි කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින්වත් ගෘහපතිය සිත ආරක්ෂා කරගත්තොත් කුමක්ද කුමක් ආරක්ෂා කරගත්තොත්ද සිත සිත ආරක්ෂා කරගත්තොත් කයින් කරන ක්‍රියාවද රැකගත්තා වෙයි. සිත ආරක්ෂා කරගත්තොත් වචනයෙන් කරන ක්‍රියාවද රැකගත්තා වෙයි. සිත ආරක්ෂා කරගත්තොත් මනසින් කරන ක්‍රියාවද රැකගත්තා වෙයි. සිත ආරක්ෂා කළ විට කයින් අකුසල් සිදු නොවේ. සිත ආරක්ෂා කරගත් විට වචනෙන් අකුසල් සිදු නොවේ. සිත ආරක්ෂා කරගත්ත විට මනසින් අකුසල් සිදු නොවේ. සිත රැකගත් විට කයින් කරන දේ පවිත්‍ර වේ. සිත රැකගත් විට මනසින් කරන වචනයෙන් කරන දේ පවිත්‍ර වෙයි. සිත රැකගත් විට මනසින් කරන දෙය පවිත්‍ර වෙයි. දැන් බලන්න මේ පවිත්‍ර ලෙස කයින් ක්‍රියා කිරීමට පවිත්‍ර ලෙස වචනෙන් ක්‍රියා කිරීමට පවිත්‍ර ලෙස මානසින් ක්‍රියා කිරීමට උපකාර වන්නේ සිත ආරක්ෂා කිරීමයි දැන් පින්වත්නි මේ සිත ආරක්ෂා කිරීම අපට ලැබෙන කොයිතරම් දුර්ලභ අවස්ථාවක්ද මොකද අපිට පේනවා බොහෝ සත්‍යයන්ට සිත ආරක්ෂා කරගන්න වාසනාවක් නැහැ ඒක අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියපොත්තට පස් බිඳක්ගෙන උන්වහන්සේගේ නියසීලට පස් බිඳක්ගෙන දේශනා කරනවා මහණෙනි මේ දහම දකින පිරිස මෙපමණයි. දහම දකින පිරිස මෙපමණයි. මහණනි දහම නොදකින පිරිස මහා පොළොව වැනිය. දහම නොදකින පිරිස මහා පොළොව වැනිය. එතකොට මහා පොළොව වැනි අති විශාල පිරිසක් ඉන්නවා. සිත රැකගැනීමේ වාසනාව නැති. සිත රැකගැනීමේ වාසනාව නැති අවාසනාව ඇති පිරිස කොයි ප්‍රමාණයද ඉන්නේ? මහා පොළොව වැනි ප්‍රමාණයක් ඉන්නවා. සිත රැකගැනීමේ වාසනාව ඇති පිරිස කොපමණයිද? නියසිල මත රැඳුණු පස් බිඳසේය. එතකොට මේ නියසිල මත රැඳුණු පස් බිඳක් වැනි පුංචි පිරිසකට තමයි අපි මේ අයිති වෙන්න මහන්සි ගන්නෙ. නියසිල මත රැඳුණු පුංචි පිරිසකට ඇතුළු වෙන්නයි මේ මහන්සි ගන්නෙ. පින්වත්නි විභාගයක් සමර්ථ වෙන්න ලේසි. දැන් අපි ගත්තොත් සමහර අවස්ථාවල් තියෙනවා ඒ සමා ආයතන ගම්මු මේ ආයතනේ පාස් කරන්නේ 10 දිනයි. අපි ගමු ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරනවා ලක්ෂයක්. එතකොට මේ ලක්ෂීම මහන්සි ගන්නව නේද පාස් වෙන්න. නමුත් ඒ පාස් වෙන්නේ කී දෙනාද? 10 දෙනයි. එතකොට සාමාන්‍ය ලෞකික දේ තුලත් එවැනි අසීරුකම් තියෙනවා. එවැනි අසීරුකම් තියෙනවා. මේ වගේ විශේෂයෙන්ම මේ පරලොව සුගතියේ කරා යන්න අපි කවුරුත් ආසදේ. මා හිතන්නේ කවුරුවත්ම සීනෝන තියනවා නම් හිත ආරක්ෂා කරගෙන ඉන්නවා නම් එයා කැමති සුගතිය යන්නයි. සිත අවුල් වෙච්ච අය ඉන්නවා. සිත අවුල් වෙනවනේ ලෝභයෙන්, එක්ක සිත අවුල් වෙනවා ද්වේෂයෙන්. එක්ක සිත අවුල් වෙනවා මෝහෙන්. සිත නොරැකගත්තු කෙනා ලෑස්ති අපාය යන්න. ඒ අවුල් වෙච්ච වෙලාවට ඒ අවුල් සහගත සිතෙන් කියනවා හොඳයි මම ඕන තැනක යන්න ලෑස්ති. ඔබ අහලා තියෙම කියන අය. එතකොට ඒ කියන්නේ හිත රැකගෙන නෙමෙයි. එතකොට යම් කිසි කෙනෙකුගේ මොවින් පිට වෙනවා නම් හොඳයි මං ඔය කියන ඕන අපාය කියන ලෑස්ති කියලා ඒකේ තේරුම මොකද්ද? එයාගේ කාය කර්ම අපවිත්‍ර කරගන්න ඕනෑම මොහොතක ඔහු සූදානම්. එයාගේ වචනයෙන් කරන දේ අපවිත්‍ර කරගන්න ඕනෑම මොහොතක ඔහු සූදානම්. එයාගේ මනසින් කරන ක්‍රියාව අපවිත්‍ර කරගන්න ඕනෑම මොහොතක සූදානම්. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හිතේ රැකගැනීම නිවස හෙවිල් සෙවිලි කරගත්තා වගේ කියලා. ගෘහපතිය මේ නිවස නිවස සෙවිලි කරගත් විට මනවින් සෙවිලි කරගත් විට ඔන්න නිවසක් තියෙනවා ගෙයක් තියෙනවා හොඳට සෙවිලි කරලා. එතකොට මේ හොඳට සෙවිලි කරලා හොඳට වහලේ සකස් කරලා තියෙන ගේ තියෙද්දි වැස්ස වහිනවා. මේ වැස්ස වහිද්දි මුදුන් පරාලය තෙමෙයිද? තෙමෙන්නේ නැහැ. ඊළඟට මුදුන් පරාලයට වර්ධන ලද අනෙක් පරාල තෙමෙයිද? තෙමෙන්නේ නැහැ. බීත්ති තෙමෙයිද? දොරවල් ජනේල තෙමෙයිද? ගේ තෙමෙයිද? නැහැ. හේතුව මොකද? හොඳින් ගෙය සෙවිලි කොට තිබීම බුදුරජාණන් වහන්සේ වදාारणා පින්වත් ගෘහපතිය මේ නිසා හොඳින් ගය සෙවිලි කරගත්තා වගේ ඉන්න අය මේ ලෝකේ ඉන්නවා ඒ කියන්නේ හොඳින් සෙවිලි කරපු ගයක් වගේ ජීවිතේ පවත්වාගෙන යන අය මේ ලෝකේ ඉන්නවා අන්නේ පිරිස ඒ ජීවිතේ පවත්වාගෙන යන රටාව නිසා ඒ කෙනා හැමතිස්සෙම කල්පනා කරන්නේ කයින් පවිත්‍ර වූ දෙයක් කරන්නයි. පවිත්‍ර වූ දේ මොකද්ද? සතුන් මැරීමකට අයිති නැති. ඊළඟට සොරකමකට අයිති නැති. වැරදිකාම සේවනයේකට අයිති නැති යහපත් දෙයක් තමයි ඒ කෙනා කරන්නේ. මොකද හේතුව ඒ කෙනා ආරක්ෂා කරගෙන ඉන්නවා Tamanගේ සිත. සිත රැකගෙන ඉන්න නිසා එයා ඔහුගේ කායික ක්‍රියා රැකිලා තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම ඔහුගේ කයෙන් සිද්ධවන්නේ අපවිත්‍ර වූ දෙයක්ද පවිත්‍ර වූ දෙයක්ද? පවිත්‍ර වූ දෙයක්මයි. පවිත්‍ර වූ දෙයක්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත ආරක්ෂා කරගෙන ඉන්න කෙනා අර සෙවිලි කළ නිවස වගේ නිසා ඒ කෙනා වචන කතා කරද්දී පවිත්‍ර වචන කතා කරනවා වචනේ අපවිත්‍ර වෙන්නේ කොහොමද? ඔව් මේ Tamanගේ වචන වලට Taman මුවින් නිකුත් කරන වචන හැදෙන්නේ බොරු වෙන්නම්. තමන්ගේ මෙවුන් මොවෙන් නිකුත් වෙන වචන වල තියෙන්නේ බොරුවක් නම් ඒ වචන අපවිත්‍රයි. තමන්ගේ මොවින් නිකුත් වෙන වචන වල තියෙන කේලමක් නම් ඒ වචනය අපවිත්‍රයි. තමන්ගේ මොවින් නිකුත් වෙන වචන වල තියෙන්නේ අනුන්ට නිନ୍ଦා අපහාස ගැරහිලි තියෙන පරුස වචන නම් ඒ වචන අපවිත්‍රයි. තමන්ගෙන් නිකුත් වෙන වචනවල තියෙන නිකං කාලේ විනාශ කරන හිස් වචන ගොඩක් නම් ඒ වචන අපවිත්‍රයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සිත ආරක්ෂා කරගෙන ඉන්න කෙනා පවිත්‍ර වූ වචන ඇති කෙනෙක්. ඒ කියන්නේ තමන්ගෙන් නිකුත් වෙන වචනවලට බොරුව මිශ්‍ර වෙලා නැහැ. තමන්ගේ මොවින් නිකුත් වෙන වචනවලට කේලම ඇති වෙන ඒ කියන්නේ අසමගිය ඇති වෙන සමගිය බිඳින වචන නැහැ. තමන්ගේ මුවින් නිකුත් වෙන වචනවල නිന്ദා අපහාස ගැරහිලි නැහැ. තමන්ගේ නිකුත් වෙන වචනවල හිස් වචන නැහැ. එහෙනම් එයාගේ වචනය පවිත්‍ර වූ වචනයක්. මේ පවිත්‍ර වූ වචනය ආරක්ෂා මනමින් ආරක්ෂා කළ ගෙයක් වගේ. දැන් පින්වතුනි මේවා අපි ටික ටික සුළුවෙන් හෝ ඇති කර ගැනීමටයි මහන්සි ගත යුත්තේ. මොකද මෙතෙක් පැමිණි සසර දුක නම් ඉදිරියට ඇති සසරත් දුකමයි. මේ නිසා අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ ජීවිතේ පළල් විදියට බලන අයුරු අපි තේරුම් ගන්න ඕනේ. සම්බුදු නොවන අය ලෝකේ එක එක දේවල් කියනවා. සම්බුදු නොවන අය කියනවා මෙලොවක් නැහැ, පාරලොවක් නැහැ, මැරිලා ඉපදෙන්න කෙනෙක් නැහැ, හොඳ නරක කර්මයන්ගේ විපාක නැහැ, ඌපපාතික සත්වයෝ නැහැ, මව්පියෝ නැහැ කියලා මේ එක එක සම්බුදු නොවන අයගේ මිසදිටු වදන් පිළිගත් අය ඉන්නවා. ඒ සියලු දෙනාම දුක්ඛිත සසරේ ඇවිදින අය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සිත රැකගන්න මහන්සි ගන්න කෙනා සිත ආරක්ෂා කිරීම හේතුවෙන්මයි ඔහුගේ කය ආරක්ෂා වෙන්නේ ඔහුගේ වචනේ ආරක්ෂා වෙන්නේ ඔහුගේ සිත ආරක්ෂා වෙන්නේ. අපි විශේෂයෙන්ම දැක්කා මේ සෝමාවති වන්දනාවට පැමිණි ලක්ෂ සංඛ්‍යාත එදා ආ පිරිස අතර අපට වාර්තා වුණේ නෑ කාගේවත් මාලයක් ඇඩුවා කියලා. අපිට වාර්තා වුණේ නෑ පික් පොකට් ගැව්වා කියලා. මේ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතර අසභ්‍ය සිදුවීමක් අපිට වාර්තා වුණේ නෑ. එහෙනම් අපිට පේනවා බොහෝ පිරිසක් මහන්සි ගත්තා තමන්ගේ සිත කය වචනේ ආරක්ෂා කරන්න. නමුත් මේ පිරිසට මාර බලවේගයකට මුහුණ දෙන්න ශක්තිය නැහැ. සිත ආරක්ෂා කරගන්න බොහෝ පිරිස් මහන්සි ගත්තා. ඊළඟට පින්වතුනි ලොකුම ආශ්චර්යය තමයි ඒ සෝමාවතිය පිටිපස්සේ කැලේ ඉදා අලි 150ක විතර රංචුවක් වට කරන් හිටියා. මහා වනේ මැද්දේ එතකොට හමුදාවේ පින්වතුන් ඒ ප්‍රදේශයට මිනිසුන්ට එන්න නොදී අලි වෙඩි දැම්මා. බැරි වෙලාවත් අලි ටික කුලප් වෙලා එහා පැත්තෙන් ගියා නම් වාහන 30000ක් ගාල් කරලා තිබු රත ගාල්. ගහගෙන ගියා නම් එහෙම දෙයක් සිදු වුණේ නැහැ. ඊළඟට මේ මහා වනාන්තරයේ මැද්දේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකතු වෙද්දී කාවවත් පත්තෑයේ ගෝනුසෙක් කෑවේ නැහැ. සර්පෙත් දෂ්ට කළේ නැහැ. මේ මහා පුදුම සාගත දෙයක් නෙවෙයිද? මහා පුදුම සාගත දෙයක්. නිකම් පොඩි කැලාවල ගිහිල්ලා මොනතරම් මිනිස්සු සත්තු සරපයි කනවද? අනුරාධපුර තිරුකුණාමල පොළොන්නරු දිස්ත්‍රික්කවල තමයි වැඩිපුරම සර්පයන් දෂ්ට කොට මරණ වාර්තා වෙන්නේ. එතකොට මේ ලක්ෂ ගණනක් ලක්ෂ 8කට අධික සෙනගක් පාරේ තෙරපි තෙරපි සිටිද්දි සමහරු කැලෑවල ආස්සෙන් යද්දී මේ වගේ සතෙක් සර්පෙක් දෂ්ට කළේ නැහැ. ඉතින් මේ මහා පුදුම සාගත දෙයක්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සිත ආරක්ෂා කරගන්න අපට ඕන තරම් කරුණු තියෙනවා. නෝනින් කල්පනා කරන්න ඕන තරම් කරුණු තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ අර අනාථපිණ්ඩික සිටුවරයාට කියනවා සිටුතුමනි ගෘහපතියනි මේ සිත විතරක් පවට පෙරලා ගන්න එපා කියනවා. සිත පෙරලා ගන්න එපා කියනවා පවට. සිත පෙරළුණොත් පවට ආය සිත බේර ගන්න අමාරුයි. ගොඩ ගන්න අමාරුයි. මේ නිසා තම තමන්ගේ ගමන තම තමන් පිළියෙල කරගන්න තියෙන්නේ. කාගේවත් ඇඟේ එලිලා යන්න බෑ. මොකද මේ සිතර දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේ 이르දි බලලාභීන්ගෙන් අග්‍ර. මුගලන් මහරහතන් වහන්සේටවත් බෑ තව කෙනෙකුගේ ශ්‍රද්ධාව ආරක්ෂා කරලා දෙන්න. එහෙනම් ඒ ශ්‍රද්ධාව ආරක්ෂා කරගත යුත්තේ කවුද? තමා විසින්මයි. තමා විසින්මයි ආරක්ෂා කරගත යුත්තේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේ නමක් ආවා බොහෝම මූණ අකුලාගෙන පුලුටු කරගෙන ආවා. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ අනේ මට නම් බෑ මං සිවුරු අරිනවා කිව්වා. ඇයි කියලා ඇහුවා. අනේ මෙච්චර සිල්පද රකින්න බෑ හරි වැඩි කිව්වා. බුදුරජාන් වහන්සේ වදාළ හොඳයි. උඹට තුනක් රකින්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් කිව්වා තුනක් නම්. එහෙනම් සිතයි, කයයි, වචනයයි රැක ගන්න පුළුවන්. ආ ඒක පුළුවන් කිව්වා. සුළු කලකින් මේ ස්වාමින් වහන්සේ ආරහත්ත්වයටපත් වුණා. එතකොට පින්වත්නි අපිට පේනවා මේ අපි හැම දෙයක්ම කරන්නේ තුනක් රකින්නයි. මොනවද ඒ තුන? සිතයි, කයයි, වචනයයි. මේ තුන ආරක්ෂා කරගන්න තමයි මේ සෑම දෙයක්ම කරන්නේ. මේ තුන විනාශ කරගන්න නෙවෙයි. සිතයි, කයයි, වචනයයි විනාශ වුණොත් සියලු දේ විනාශ වුණා. සිත එකයයි වචනයයි රැකුණොත් සියලු දේ රැකුණා. සිත එකයයි වචනයයි පවිත්‍ර වුණොත් සියලු දේ පවිත්‍රුණා. දැන් කෙනෙකුගේ සිත පවිත්‍රත් නැත්තම්, වචනයත් පවිත්‍රත් නැත්තම්, මනසත් පවිත්‍රත් නැත්තම්, ඔහු කොච්චර හොදට මුලෝගේ මොනතරම් සුවඳ තියෙන සබන් ගාලා නැවත්. ඔහුගේ ජීවිතය තුළ අපවිත්‍ර බව නැති වෙන්නේ නැහැ තියෙනවා. ඔහු මොනතරම් අලංකාර වස්ත්‍රයක් පැලැන්දත් ඔහුගේ අපවිත්‍ර බව තියෙනවා. ඔහු මොනතරම් ආභරණ වලින් සුසැදී සිටියත් ඔහුගේ අපවිත්‍ර බව තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටි රහතන් වහන්සේලා ගැන උන්වහන්සේලාට බාහිරින් තියෙන පවිත්‍රත්වය තිබිච්ච බවට ලකුණු නැහැ. මොකද ඒ කාලේ දැන් බලන්න හිතලා ඔබට මේ මේ කිව්වම තේරෙයි පයිප්ප නැහැ. නළලින් නැහැ. විශේෂයෙන්ම ඉන්දියාවේ උල්පත් ගලාගෙන යන ඇලදොල නැහැ. සාමාන්‍ය ගංගාවලිය අන්තම් වතුරක් යනවා. මිනිස්සුන් ගම් වලට තිබුණේ සමහරට ගම් තියෙන්නේ මේ වගේ මේ වෙන මේ ඈත් ඈත් වෙච්ච ගෙවල් නෙමෙයි. ගම් තියෙන්නේ එකටම නිකන් එක ගොඩටම පේලි ගෙවල් ගොඩාක් ඇවිල්ලා මැද ලිඳක්. මේ ලිඳෙන් තමයි මුළු මිනිස්සු සියලු දෙනා මේ ගමේ ඉන්න අය ජීවත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අපහසුතා ජල ප්‍රශ්නේ දැකලා උන්වහන්සේ දේශනා කළා මාසෙකට දවස් 15කට එක වතාවක් නෑවහම ඇති කියලා. දැන් බලන්න දවස් 15කට එක වතාවක් නම් නාන්නේ සති දෙකකට වතාවයි ඒ කාලේ වැඩ සිටි රහතන් වහන්සේලා පැන් පහසු වෙලා තියෙන්නේ. එහෙනම් සිවුරු වල සිවුරු වලිනුත් නිතරම දහඩිය ගඳ hama යන්න ඇති. උන්වහන්සේලාගේ ශරීරවලත් නිතරම කුණු තැවරුණා දකින්න ඇති. උන්වහන්සේලා ඊළඟට වැඩිපුර ජීවත් වුණේ ගහක් යට. දෙපට සිවුර විතරයි තිබුණේ. ගහක් යටට ගිහිලා භාවනා කරන ඕන හවස් වුණා. ඈඟට මහන්සි වටපිට බැලුවා ඕන දර කොටයක් තියෙනවා. දරකුටේ තියාගත්ත ඔළුවට හාන්සි වුණා. ඔන්න ඇඟ පොඩ්ඩක් වෙහෙසනේ වුණා. ආයේ ਬਾඩි වෙනවා සක්මන් කරනවා. කොහොමරි මේ ධර්මය අවබෝධ කරගන්න බලනවා. අදේ යුගයේ හිතන්නවත් මිනිස්සුෙකුට පේන්නේ නැහැ. එතකොට ඒ කාලේ උන්වහන්සේලා තුල නිරන්තරයෙන්ම තිබුණා අර පවිත්‍ර බව. කයෙන් ඇති පවිත්‍ර බව, වචනෙන් ඇති පවිත්‍ර බව, මානසින් ඇති පවිත්‍ර බව. එක්තරා අවස්ථාවක මේ ඇඟ පුරා දූවිලි තවරුණු ධානලාභී තාපසවරුන් හිටියේ තැනකට සක් දිවිඳු පැමිණියා. එතකොට මේ ධානලාභී තාපසවරු කියනවා පින්වත් සක්‍රදේවේන්ද්‍රය ඔය පැත්තෙන් එන්න එපා ඔය පැත්තෙන් තමයි හුලං එන්නේ. මේ සුලඟ හමාගෙන ඔබේ ඇඟේ වදිනකොට මේ ශරීරය අපවිත්‍රයි. ඔබට මේ ශරීරයෙන් දුගඳක් දැනේවි. එතකොට සද්දේවදු කියනවා සීලවන්ත දිවි ගෙවන ඉඳුරන් দমনය කරගත් ඔබ වහන්සේලාගේ ඔය කිලුටු සිරුරු හරහා hama එන සුළඟ මාගේ හිස මත තැවරේවා බලන්න කොච්චර වෙනසක්ද කියලා ඉතින් මේකෙන් අපට පේන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පවිත්‍රායි කියලා කියන්නේ මොකක්ද කායික ක්‍රියාවල පවිත්‍ර බව වාචසික ක්‍රියාවල පවිත්‍ර බව මානසික ක්‍රියාවල පවිත්‍ර බව මේ නිසා පින්වත්නි අපට දැනට කාලයේ ඇති අපි තම තමන්ගේ ජීවිතය ගැන යම්කිසි සැලැස්මක් ඇති කර ගන්නවා නම් කොමක්ද සැලැස්ම අනේ මට අයහපත් මරණයක් නොවේවා මට අසුබ මරණයක් නොවේවා මට සුන්දර මරණයක් වේවා කියලා. එතකොට මේ සුන්දර මරණයක් තමන් බලාපොරොත්තු වෙනවා නම් ඒකේ තේරුම මොකක්ද? තමන් බලාපොරොත්තු වෙන්නේ මරණින් මතු සුගතියයි. සුන්දර මරණයක් අපේක්ෂා කරන කෙනා මරණින් මතු බලාපොරොත්තු වෙන්නේ සුගතියයි. එතකොට මේ සුගතිය කරා යන්න නම් තමන්ට උවමනා කරන්නේ සෙවිලි කළ නිවසක්ද සෙවිලි නොකළ නිවසක්ද සැවිලි කළ නිවසක නම් හිතේ ඇතිවෙන බොළඳ හැඟීම් වලට ඉඩ නොදී ඉන්න ඕනේ. සිතේ ඇතිවෙන බොළඳ හැඟීම් තමයි අපට ඇතිවෙන බොළඳ හැඟීම් අපි පහසුකම් සෙවීම. සිතේ ඇතිවෙන බොළඳ හැඟීමක්. ඊළඟට දුක් පීඩා අකමැති බව සිතේ ඇතිවෙන බොළඳ හැඟීමක්. සමාජයෙන් ලැබෙන විවේචන අසතුටු බව සිතේ ඇතිවෙන බොළඳ හැඟීමයි. ඊළඟට තමන්ගේ නම පවස්වා ගන්න ආසාව සිතේ ඇති බොළඳ හැඟීමයි. තමන්ගේ ಗುಣ කියනු දැකින්ට ඇති ආසාව සිතේ ඇතිවෙන බොළඳ හැඟීමක්. ප්‍රධානත්වයට ඇති ආසාව සිතේ ඇති බොළඳ හැඟීමක්. මෙවැනි බොළඳ හැඟීම් තමන් තුළ ඉස්මතු වුණොත් ඔන්න එදාට තමන්ගේ කායික ක්‍රියා අපවිත්‍ර වෙනවා. වචනේ අපවිත්‍ර වෙනවා. සිතවිලි අපවිත්‍ර වෙනවා. මේවා අපවිත්‍ර නොවෙන්න නම් අපි මේ සියල්ල ආතරින්න ඕනේ. ඒ කියන්නේ ඒවා බලාපොරොත්තු නොවි ඉන්න ඕනේ. ඒවා බලාපොරොත්තු නොවි අපි සිතින් අහිංසක ජීවිතයක් ගෙවන්න ඕනේ. මේ සිතෙන් අහිංසක ජීවිතයක් ගෙවන්න උපකාර වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර භික්ෂුන් වහන්සේලා දරාගෙන සිටි අයුරින් දරාගෙන සිටීම කුමක්ද මා මුලින්ම මේ දේශනාව කිව්ව ඔබට මතකද? ඔව් සංසාරේ ගමන් කිරීම නිසා බෙලි කැපුම් කාර් බෙලි කැපුම් පහර පහර ලබන්න හේතු වීමෙන් ගලා ගිය ලේ මහා සාගරයේ ජලයට වැඩි නොඑක් අවස්ථාවලදී හඬන්න සිදුවීම නිසා මේ net වලින් ගැලූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩි ඒ නිසා මේ සසර ගමන නම් නොඇලිය යුතු දෙයක්මයි කියන ඔය බුදු වදන Tamange සිතේ සනිටුවන් වී Tamange සිතේ මනාකොට සටහන් වී තිබුණොත් ඕනෑම බැරෑරුම් අවස්ථාවක සිත රැකගන්න එක උපකාරී වෙනවා. ඇයි මම මේ ගමන් කරන්නේ? සංසාර ගමනක නේද? මේ සංසාර ගමනේ මට මේ සුළු පිහිටක් ලබන්න තියෙන අවස්ථාව නේද? මේ අවස්ථාව මා අහිමි කරගත්තොත් මා කවදාද මේ සසරට රැකවරණයක් ලබා ගන්නේ කියන කරුණ හිතේ තියාගත්තොත් මොකද අපි ගත්තොත් සමහර විට පින්වතුනි අපි දන්නේ අපිට පිපාසී මැරෙන්න වෙයිද බඩගින්නේ මැරෙන්න වෙයිද අතරමඟකදී මැරෙන්න වෙයිද අපි දන්නවාද අපි කිසි දෙයක් දන්නේ නැහැ ඉතින් මේ නිසා අපිට හිතා ගන්න බැද. දැන් බලන්න ඕන බොරු බොරු ගොඩාක් අහන්න ලැබුණ පසුගිය දවස්වල සෝමාවතීට ගම් වතුර ගැලුවා කියලා. සෝමාවතීට ගම් වතුර ගැලුවා කියන පණිවිඩයේ කොළඹින් ඔන්න කොළඹට ගම් වතුර ගැලුවා. ඊයේ කොළඹ ගම් වතුර. එතකොට බලන්න මේ අපහාස කරනකට තව තැනකට ගම් වතුර ගලනවා කියලා එතනටම ගම් වතුර ගලනවා. ඉතින් මේ නිසා හරි පුදුම මේ ලෝකයේ මිනිස්සයා මෝන දෙයින් දැන් ගම් වතුර ගලනවා කියලා කියද්දී අපි පුදුමයටපත් උනා ගම් වතුරක් නැහැ. ඇයි මේ ඇතැම් මාධ්‍ය විසින් මිනිස්සුන්ව හරියට බියටපත් කළා ගම් වතුර ගලලා ගම් වතුර ගලලා අනාථ වෙලා මේ හෙලිකොප්ටර් වලින් මිනිස්සුන් අදිනවා කියලා. මිනිස්සු හරියට බය වුණා. නමුත් අපි එද්දි මේ අර ස්පීල් දෙක තුනක් තිබුණා එතනින් වතුර පොඩ්ඩක් දානවා අඩියක් එකමාරක්. එතනින් වාහන ඔක්කොම පිටත් වෙලා ගියා කරදරයක් නැතුව. ඉතින් මේ පොඩ පාලමක් උතුරා යෑම ගම් වතුර කියා හුවා දැක්කූ කොළඹට ගම් වතුර ආවා. ඊයේ හොඳටම ගම් වතුර බලන්න උදේ ඉඳලා වැස්ස වැහලා පැය කීපයකින් කොළඹ ගම් වතුර ගැලුවා. අපි හිටියේ සෝමාවතියේ කොහොමත් ගම් වතුර ගලන සෝමාවතියේ වැහලා ගම් වතුරකින් තොරව සියලු දෙනා පැමුණුණා. පැමිණෙද්දී වාහන තදබදයක් ඇති වුණා. ඒක ස්වභාවික දෙයක්. ලක්ෂ ගාණක් වාහන ආවා. මම මේ කිව්ව අනුන්ට අපහාස ගරහනවා නම් ඒක බලන්නේ සැනකින්ම අනිත් පැත්තට හැරෙන ආයිරු. ඉතින් ඒ නිසා මේ පින්වතුනි අපි හොඳට සිහි කළ යුතුයි අපිට මේ ජීවිතේ දුර්ලභ අවස්ථාව තමයි මේ සිත රැක ගැනීම. අපිට ඊටාම දුර්ලභ ලැබිච්ච එකක්. මේ ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කළ මහණෙනි කවුරු හරි කෙනෙක් Taman කියන දේ අහනවා කියලා හිතෙනවා නම් කවුරු හරි කෙනෙක් Taman කියන දේ ආනවා කියලා හිතෙනවා නම් ඒ කෙනාගේ ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන කරුණු කියලා කියලා එයාගේ හිත පහදවන්න කිව්වා. ධර්මයේ ගැන කරුණු කියලා කියලා එයාගේ හිත පහදවන්න කිව්වා. සංඝයා ගැන කරුණ කියලා කියලා එයාගේ හිත පහදවන්න කිව්වා. මොකද හේතුව? ඒ චිත්ත ප්‍රසාදය නිසා එයාගේ සිතේ ආරක්ෂා කරගන්න ඔයා. ඒ චිත්ත ප්‍රසාදය නිසා එයා අකුසලෙන් අකුසලෙන් වළකිනවා. කායින් එයාගේ කායික ක්‍රියා පවිත්‍ර කරගන්නවා. වචනයෙන් කරන දේ පවිත්‍ර කරගන්නවා. මානසින් කරන දේ පවිත්‍ර කර ගන්නවා ආරක්ෂා සහිත සෙවිල්ලපු ගයක් නිවසක් වගේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපත් අපේ ජීවිතයේ නැමැති ගෘහය කුසල් සිත නැමැති ධර්මයෙන් මනාකොට සෙවිලි කරගෙන කය වචනය මනසින් සිදුවෙන ක්‍රියා පවිත්‍ර කරගෙන සොඳුරු මරණයකට මුහුණදී සුගති රැකවරණය ලබා ගන්නට වාසනාව ඇති කර ගනිම්වා